ගංගං ගංගං ගංගං ගාරිස ගාරිස ගං ගං විශ්වයේ රටා කලාවට නැඟූ අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා, ගී පද රටා, ස්වර රටා යලි කියවන ස්වදේශීය රටා සිංහල ස්වදේශීය සේවයෙන් සෙනසුරාදා පෙරවරු 10ට ස්වදේශීය රටා ශ්‍රාවක දසනායක මහතා. ශ්‍රා දසනායක මහත්මම විදර්ශන වලදී කියලා තිබෙනවා. ඔහුට ලැබුණු වෙලාවන් වලදී ඔහු තමන්ගේ නිදහසෙන් උපරිම දක්ෂතා දක්වුවා කියලා කියන්නේ. ඔහුගෙන් ගීතම අපේක්ෂා නොකළ අවස්ථාවන් වලදී චිත්‍රපටවල. ඒ වගේම කලාත්මක චිත්‍රපට වලට ඔහු දායකත්ව ලබා දුන්නු සුළු ප්‍රමාණයේදී විශේෂයෙන්ම දුහුල් මලක් වගේ චිත්‍රපටවලදී. අධ්‍යක්ෂවරයා ඔහුට ලබා දුන්නු ඉඩෙන් ඔහු පරිම ප්‍රයෝජන ගත්තා කියලා. සරදසනාගේ මහත්මයා ඔහු ප්‍රිය කළ දේ ඇත්තම ඔහුට ලැබුණ නැද්ද? දැන් ඔහු කලාත්මක චිත්‍රපට පිළිබඳ බොහොම ආශක්තව කතා කරනවා, බොහොම ලබදීව කතා කරනවා. ඔහු බලාපොරොත්තු වෙන දේවල් ලැබුණ නැද්ද? ඒ කියන්නේ ඔහු අකමැත්තෙන් වුණත් වාණිජ චිත්‍රපටවලට ලැබුණ නිසා ඒක කරන්න වුණාද? එහෙම නැත්නම් එහෙම නිර්මාණ පරාසයක් ඔහුට හැදුනේ නැද්ද? මම හිතන්නේ තාත්තා එහෙම බලාපොරොත්තු නැහැ. ඒ කියන්නේ තාත්තර හම්බුන නිර්මාණය කොහොමද ඒක සාර්ථකව කරන්න කියන එක විතරයි මම හිතන්නේ තාත්තගේ තිබ්බ එකම අරමුණ මොනේ කියන්නේ. මොකද හැම නිර්මාණයක්ම ඔහුට අලුත් නිර්මාණයක්. ඒ කියන්නේ ඒක කලාත්මකද ඒක මානසික චිත්‍රපටයක්ද කියන එක නෙමෙයි. ඒකෙදී හොට කරන්න පුළුවන් උපරිම දායකත්වයේ චිත්‍රපටයට මම හිතන්නේ කරා කියලා තාත්තා. ඉතින් ඒකෙදී තාත්තා කවදාකවත් එහෙම පසුතැවිලා නැහැ. මට මට මතක විදිහට එහෙම වෙලා නැහැ. හැබැයි තාත්තා සමහරක් චිත්‍රපට ඒ කියන්නේ වාණිජ චිත්‍රපටවල තාත්තට හම්බෙන්න තිබ්බ තැන ඒ කියන්නේ ඒ ඇගෙීම නැති ගුණයකට තාත්තා හුඟක් දුක් වෙන අවස්ථාල් තිබ්බා. ඒ කියන්නේ සමහරක් නිර්මාණවලට තාත්තට ගායකයෙක්ට හරි ගායකාවට හරි සම්මානයක් හම්බුන තැනකදී තාත්තට හොඳම චිත්‍රපටයටවත් හොඳම සංගීතවලට සම්බන්ධ හම්බුනේ නැති ඒවා. ඒ කියන්නේ හම්බෙන්න තිබ්බම තාත්තගේ හොඳම නිර්මාණ කීපයක් තිබ්බේ. මේ වගේ අවස්ථාවල් තිබ්බා. ඒ වගේ ඒක සමහර ඔහු ඔහොම කියලා තිබෙනවා. ඒ කියන්නේ මම හොඳම ගීත හදපු කාලේ සම්මාන වල තිබ්බේ නැහැ කියලා. <laughs> එහෙමත් වෙලා තිබුණා. මම හිතන්නේ ඒකත් අවාසනාවක්. සමහරක් වර්ෂවලේ සමාන වල පැවතු වෙන්නේ නැහැ. ඔව්. තවත් තැනක ඔහු කියලා තියෙනවා නදික මන්ද මේ. මුලින් වේරගම් හතේ ඔහුගේ කිසිම අදාළත්වයක් නැති තැන්වල ඔහුගේ ගීත ඔබවන්න සිද්ධ වුණා කියලා අර ආකස්මිකව පහළ වෙන මේ ගීතයක් මේ චිත්‍රපට වලට. ඒකත් හිතෙන්නේ. ඔව්. ඉතින් ඒක ඇරෙන්න එහෙම තාත්තගේ මම කිව්වා වගේ අර මේ එහෙම චිත්‍රපට මේ චිත්‍රපට කරන්න ආසයි කියලා තාත්තා හැම තිබ්බේ නැහැ. තාත්තට ඕන වෙලා තිබ්බේ ඒ චිත්‍රපට ඒක ගීත හරි එහෙම නැත්නම් පසුබිම් සංගීතය හරි උපරිමයෙන්ම තාත්තට කරන්න පුළුවන් දේ තාත්තා ඒකට කරන්නේ. දුම් පායේ කඩේ see රස විඳින්නේ දුහළු මලක් චිත්‍රපටය මන්කෙන්දෙන් ගීතය. මේ ගීතය නන්දා මාලිගේ ගැයුමද අජන්ත රාමසිංහන්ගේ පබැදුමද මේ චිත්‍රපටයද ඇත්තටම මේ අපේ ස්වර්ණ වර්ණ මතකයක් බවට පත් වෙනවා. ඒ සරද්දසනා කියන්නේ තනු නිර්මාණය. මම කැමති මේ ගීතයත් ගැන සහ මේ ආශාදනීය මතකයක් ගැන කතා කරන්න. නෝ මේ ඒක මට හිතෙනවා මේ නදීකට අමතක වුණු වචනයක් තිබුණා. ඒක කිව්වනම් නදීකගේ උත්තරේ ගොඩක් පරිපූර්ණයි. මේ සමාන්තර සිනමාව කියන එක. මොකද නදීකගේ යුගයට එනකොට නවරත්න ගමගේට එනකොටත් මේ සමාන්තර සිනමාව කියන එක දැන් ඒ කියන්නේ විජේ ධර්මශ්‍රීල එස්.පී. ප්‍රේමරත්නලා මෙහෙම සිනමාවක් ලංකාවේ දැනගෙන හිටියේ නැහැ. ඒ හොඳට හරි නරකට හරි නදීකලට එන්නේ මේ ප්‍රස්තුතයේ වශයෙන් ගොඩක් සංකීර්ණ. ඒ කියන්නේ මේ අද යුගයත් එක්ක ඒ කියන්නේ සංගීතය කිසිම විදියකින් කතා කරන්නේ නැති විදිහේ ප්‍රස්තුත තමයි ඒගොල්ලන්ට හම්බෙන්නේ. එතකොට හාස්‍යයක් තමයි මේ වගේ ජනප්‍රිය ගීතයක් මොකද මම පෞද්ගලිකව නදී මහන්සි වෙන විදිය දන්නවා. එකක් අනිත් එක තව පැත්තකින් ඒ ඒ ශෛලීන් අනුව ඒ රසිකයන්ගේ මට්ටමේ ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ ඒ යම් කිසි කෙනෙක් කියන පණිවිඩය ඒ කියන්නේ ඒ රසිකයාගේ ග්‍රහණය කරගන්න විදිය. මොකද සමහරක් වෙලාවට ප්‍රසන්නගේ හරි හඳගමගේ හරි මේ වගේ චිත්‍රපටයක් ගන්නකොට රසිකයා ඉන්න තැනක් තියෙනවා. ඒතකොට ඔහු බොහොම ප්‍රාථමික දෙයක් විදිහට අපිට සංගීත සලකන්න පුළුවන්. නමුත් ඒ යුගයේ එහෙම නෙවෙයි. දැන් පදුරාජගේ බම්බරොවිච් කිව්වම ඒ දැවැන්තකමත් එක තිරේ අපි දකින විශාලත්වයත් එක්කම සංගීතය එතෙන්ට යනවා. ඒ වගේමයි එයා දැන් ලොකු ළමෙක් වගේ එකක නන්දාමල්ලි කියපු වර ත්‍රිපුණියමල නමින් මසුදු සුදු කියන එකේදී සරද්දාසනාගේ ඉතා හරි සාධාරණයක් ඉෂ්ට කරා. ඔහු මේ මහප්‍රාණ සංගීතයක් ඒකට දාන්න ගියේ නෑ. ඒක හරිම සරල හැබැයි හරි මිහිරි. ඒක හරියට නන්දාමාලියගේ අනේ අපි කවදාක ඇවිදමුද ඒ හදේ කියන මේ තනුව තරමටම පාළු ලස්සන තනුවක් තමයි ඒකේ තියෙන්නේ. ඒකට අර සමාන්තර සිනමාව නැතිවීම මම දන්නේ ඒක නැද්ද කියලා විරගම මහත්මයා හිතනවා කියයි. ඒ ඒ පැහැදිලි වෙනසක් දැන් ඒ සිනමාවේ නැහැ. මොකද ඒ සමාන්තර සිනමාවට තිබිච්ච තැන කිසිම තේරුමක් නැති පපඩම් වට්ටෝරු කියන්නේ දසජරා මේ තේමා සහ දේවල් අරගත්තු කොපි කියන්නත් බැරි දේවල් මේ නමුත් ඉන්දියාවේ රහමන් වගේ සංගීතඥයෙක් බිහි වෙනවා. ශ්‍රියා ഘോഷාල් වගේ ගායිකාවන් බිහි වෙනවා. එතන තමයි මම හිතන්නේ අපේ රටේ මේක හිතාගන්න ඉන්දියාව දෙක සසඳන්න බෑ. නමුත් සරද්දසනායක ඉන්න කාලේ මොකද්ද ඒ සහනයක් අපිට තිබුණා. අපි ආරාධනා හරි එක්පොල් දෝමාලේ හරි බලලා ගෙදර ඇවිල්ලා තව අවුරුද්දක් වගේ යනකොට අපිට යුගලපදයක් හම්බ වෙනවා සේන සමරසිංහ සහ සරද්දසනායක. ඒ දෙන්න දෙන්නෙක් නෙවෙයි අපිට. අද එහෙම සංගීතඥයෝ සහ චිත්‍රපට අධ්‍යක්ෂවරු නිෂ්පාදකවරු අපිට හම්බ වෙන්නේ මෙන්න මේ අඩුව එක තමයි අපි මේවා කතා කරන්නේ. ඔබ කියපු දුහුළුමලක් චිත්‍රපටේ මම මම හිතන්නේ ඕ ලෙවල් කරලා ඉවර වෙලා ඉන්නකොට තමයි මගේ මතක හැටියට මේ චිත්‍රපටය ආවේ. අපි මම හිතන තුන් හතර පාරක් බැලුවා මේකේ ගීත අහන්න. ඒ කාලේ දැන් මගේ ක්‍රම සහ විදි නෑ. මට මතකයි දැන් රෝමේලෙසේ එක වගේම බොඳමීදුම් වගේ. බොඳමීදුම් කියන්නේ ඒ රසය මොන වගේද කියලා අපට වචන වලට ගන්න බෑ. ඒ වනාන්තරයේ අතරමංගනේ පෙම්වතුන්ගේ මේ මනෝභාවය ඔහු කතාන්දර කියන්නේ බටනලා වගේ බාහන් වලින් කතාවක් කියන ගතියක් අපිට දැනුනේ. නමුත් අපි දන්නවා මේ රන්ගෙන් දෙන්න වගේ ගීතයකදී ටෝනි රණසිංහ සහ රවින් රන්දිනේගේ මේ ගැටුම අවසන්දී නීට ෆර්නැන්ඩෝ මේ තහනම් ගමන ගිහිල්ලා එන ගමන මේවයිදී මට අද වගේ මතකයි රෝමේලෙසේ ගීතයක් ගිනියවිලේ කියන එක අර බෑන්ඩ් එකකට දාලා ඒ දාපු රූපරාමයක් රන්ගෙන්දෙන් චිත්‍රපටයේ පවංකාවක් එක්ක අපි විජයධර්මස්ගේ මේ දකින දර්ශනයට මොනතරම් සමාන්තරව මොනතරම් සමගාමීව මොනතරම් ආත්මීයව මේ ගීතේ බැඳුනද කියලා. ඉතින් මම හිතන්නේ එතෙන්දී අජන්තර අනසිංහ වගේ රචකයෙක් අපිට අමතක කරන්න බෑ. මොකද මේ විදිහට ඒකාත්මිකව මේ ගීතය හදනකොට අර නදීක කිව්වා වගේ ඒ දුරස්තභාවය ඇති වෙන්නේ නැහැ. ඒක අපේ අවාසනාවක් තමයි නදීගල වගේ නවරත්න ගමගේල වගේ අපේ පරපුරේ සංගීතඥයන්ට මේ SD ප්‍රේමරත්නලා විජේධර්මශ්‍රීලා නැති වෙන්නේ නැති වෙලා විතරක් නේ කවමදාවත් ලැබෙන්නේ නැති එක. ඒක විශාල අඩුවක්. සංගීතඥයෙකුට අධ්‍යක්ෂකවරයා හෝ අධ්‍යක්ෂකවරයාට සංගීතඥයෙකු සමහර තැන්වලදී තේරෙන්නේ නැහැ. ඔබ අර අධිගුරුගේ සංකරා චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය මුලින්ම හදලා එන්නදී ඔහු දක්වපු ප්‍රතිචාරය සහ ඉන් පසුව ඒක නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත The Divine Music කියලා හෙරිමයත් එක්ක ගියාට පස්සේ තමයි අධ්‍යක්ෂකලා දැනගන්නේ මෙන්න මේක දිව්‍යමය සංගීතය කියලා ඇමරිකාවේ නිව් ටයිම්ස් පුවත්පත හඳුන්වලා දෙනවා කියලා. යම් තැනකදී තේරෙන්නේ නැහැ. නමුත් මේ භාෂාව අල්ලා ගන්න පිටසක් ඉන්නවා. සහ ඒක තියෙන වටිනාකම අධ්‍යක්ෂකවරයා වටහා ගන්නවා. කෙසේ වෙතත් අපි ඊළඟට රස විඳින්නේ නදා මාල්නියගේ යෝගීතයක් අපි ආරාධනා කරනවා ද ස්වදේශී රටාව වැඩසටහනට ගායනා කරන්නට සමනලී ෆොන්සේකා. Thank you. කියන්නත් අවශ්‍යයි. මොකද මේ ගීතය ගායනා කරන්න කියලා මම ඇයට ආරාධනා කළ අවස්ථාවේ ඉඳලා අවස්ථා ගණනාවකදී කිහිපයක දිනේ ගණනාවකදී මම මගෙන් විශ්වා මම මේ ගීතය කිව්වට කමක් නැද්ද කියලා රංග. නන්දා මාල්ලේ මේ ගීතය ගායනා කළේ මං කමක් නැද්ද? අහන්නද? අහන්නද? කමක් නැද්ද? දහවල් පෙර පුහුණු දෙත් මගෙන් විමසුවා කමක් නැද්ද මේ ගීතය ගායනා කළාට කියලා. මම ස්තුතිවන්ත වෙනවා අපේ කාලේ ශිල්පිනියක් විදිහට ඇගේ විමසීමට. ඔබට කියන්න දෙයක් තියෙනවා. ඇත්තටම මොනව කියන්නද මේ කියන්න ඕන ඔක්කොම කියලා ඉවරයි මම හිතන්නේ මේ වෙද්දී. කියන්නේ චිත්‍රපට කියන එක එක්තරා යුගයක මුළු රටේම පිස්සුවක් බවට පත් වුණා. ඉතින් ඒ පිස්සුවේ එක කෑල්ලක් තමයි මෙතුමන් අපිට පුදුමාකාර විදිහට අපිව මේ තැනට ගේන්න අපිව ඉන්ස්පයර් කරපු කෙනෙක් ඔහු ඔහුගේ සංගීතයෙන් මේ වැඩසටහන ඉතාම අනර්ගයි යාවත්කාලින වෙන්න අද තරුණ පරම්පරාවට ඔහු ගැන සහ සංගීතය ගැන ඉතිහාසය ඉතින් ස්තුති මටත් ආරාධනා කරාට. බොහොම ස්තුති සමන්ලි බොහොම ස්තුති. අධික කුරුගේ මහතා දැන් ඔහුගේ සිනමාගේ තනුවල දැකිය හැකි විශේෂතා ටිකක් අපි කතා කරන්න අවශ්‍යයි. ඒ කියන්නේ ඉන්දියානු ජනප්‍රිය අනුකාරක සංගීතයෙන් පේ රටේ සිනමා සංගීත ගීතය විශේෂයෙන්ම ආක්‍රමණය කරලා තිබා අල්ලගෙන තිබ්බේ. සමහර විට එවකරද හිටපු දක්ෂ සංගීතඥයින්ගේ පවා ස්වතන්ත්‍ර නිර්මාණ එළියට නැති ධර්මයට වුණත් ඒවට අහු වෙලා හිටියේ. දැන් ඒ කාලේ තමයි සරත් දසනායකනුත් එන්නේ. ඔහුගේ සමකාලේ. දැන් ඔහුගේ ගීතවලත් මේ ජනප්‍රිය ලක්ෂණ විශේෂයෙන්ම උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතයේ ඉන්දියානු සිනමා සංගීතයේ ඒ ස්වර වර්ණ ඒ වර්ණ ඔහුගේ ගීතවලත් තියෙනවා. හැබැයි අර ගීතම නෙමෙයි. ඇත්තට ඒක ඊටාම මේ නේද රංග ඒක එහෙම පෙරලා ගන්නට බැරි තරම් හිමයි. හරි සූක්ෂමයි. ඒක තමයි ඒකේ තියෙන විශේෂත්වය. දැන් අපි කලින් ගීතය ගත්තත් ඒ ගීතය තනිකරම කෝඩ්ස් මත පදනම් වෙන්නේ. හැමදෙස්සම මේ මයිනර් කෝඩ් මම හිතනවා මේ ওই මයිනර් කෝඩ්ස් කියන එක. මේ අපි දැන් අපි රාග ගැන කතා කරනවානේ අපි රාග ගැන කතා කරනවා හින්දුස්ථානි සංගීතය වේවා එවැනි රාග වට්ටෝරු මත පදනම් වූ ගීත ගැන බොහෝ සංගීතඥයින් කතා කරනවා ගායකයින් අපි කතා කරනවා ඒ වගේම මේ කෝඩ්ස් මත පදනම් ඒ ස්වර එකිනෙකට ගැළපෙන ස්වර එකතු කරන තමයි ඒක තමයි කෝඩ් එකක් කියන්නේ යම් නිශ්චිත විද්‍යාත්මක පාදමක් මත පදනමක් මත එකතු කළ ස්වරයන් මෙන්න මේ මම ඒක සරල ලෙස කියනකොට ඒ හැර මේක පැහැදිලි කරගන්නට අමාරුයි. දැන් මයිනර් කෝඩ්ස් මත මේ මයිනර් කෝඩ් එකේ තියෙනවා යම් භාවයක් තීරණය කරන ලද භාවයක්. ඒ ඒ ස්වර කීපය එකතු වුණායින් පස්සේ ඒක විසින් උත්පාදනය කරන යම් සංයුක්ත හැඟීමක්. දැන් බොහෝ දෙනෙක් අපි අපි නොහිතන දෙයක්. සංගීතය කියන එක දැන් අපි දන්නවා භාෂාව. භාෂාවෙන් අපිට පුළුවන් හැඟීම් සම්ප්‍රේෂණය කරන්නද, වුවමාරු කරගන්නද. එහි කේත පද්ධතියක් නැත්නම් සංකේත පද්ධතියක්, සංඥා පද්ධතියක් තියෙනවා භාෂාව තුළ. සංගීතයත් එවැනිම සංකේත පද්ධතියක් නැත්නම් කේත පද්ධතියක්. සංඥා පද්ධතියක් සහිත යම් ආකාරයක භාෂාවකුත් තමයි. හැබැයි මේ භාෂාව භාෂාව වාග් භාෂාව වගේ වාච්‍ය භාෂාව කතා කරන භාෂාව ලියන භාෂාව වගේ නිශ්චිතාර්ථයක් දෙන්නට සංගීතය සමත් වන්නේ නැහැ. ඒක අපි කිව්වට සංගීත විශ්ව භාෂාවක් හැමෝටම දැනව කියලා ඒක ඒක ඇත්තක්ම නෙවෙයි. නමුත් යම් කලාපයක සංයුක්ත හැඟීමක් දනවන්නට සංගීතය සමත් වෙනවා. අපි හිතමු මයිනර් කෝඩ් එකක් ඔය කියන යම් ස්වර ත්‍රිත්වයක් එකතු කරලා තොර තුනක් එකතු කරලා හදන නිශ්චිත අනුපාත නිශ්චිත අන්තරයන් වලට ඒක තිබ්බයින් පස්සේ ඒකෙන් ජනන වෙන යම් හැඟීමක්. ඔය මයින කෝඩ්ස් වල තමයි ගොඩාක් විට ඊටාම ජනප්‍රිය වූ ගීත දුවලා තියෙන්නේ. මොකද ඒක මේ මයින කෝඩ් එක ඊටාම පහසුවෙන් අපතුලට දැනෙනවා. සමහර විට අපේ තියෙන මේ කම්පනයන්ට සමාන්තර වෙන නැති මා හිතන්නේ ඔව් අධ්‍යාත්මික ඔබට අදහසක් ඇති සම්බන්ධයෙන්. නමුත් ඒ ෆ්‍රීකවන්සිස් එක හරි හරියට සමපාත වෙනවා. දැන් මේ ගීතේ පදනම් වෙන්නේ මයිනර් කෝඩ් එකක්. මත සහ මාර කලින් කිව්ව ලක්ෂණ සියල්ල මේ ගීතේ තියෙනවා. ඒ ප්‍රධාන මයිනර් මොකද්ද සහෝදර කීයකගේ? ඔව්. D minor. D minor D minor කෝඩ් එකේ අනිකුත් ප්‍රධාන උපගුණ උපසංග තියෙනවන C major, B flat major, A major, F major වැනි කෝඩ්ස් වල මේ හැම විටම බලන්නට පුළුවන් රංග මේ ගීතයේ C major සිට B flat දක්වා මේ මේ චලිතය. මෙතන සිට මෙතනට මෙන්න මේ ගමන. ගීත බොහොම එක. අපි කෝව සංගීතයන් ඒක ඊටාම සෞම්‍ය චලිතයක්. අපි නොදැනුවත්වම අපි ඒකට ආසක්ත වෙනවා. කෙනෙකු මේක දැනගන්නට ඉඳිනවා සංගීතමය විද්‍යාවක් කියලා. තව කෙනෙකු මේක සංවේදනාවෙන්ම දැනගන්නවා. මම හිතනවා මේක දැනගත්ත කීප දෙනෙක් පුරෝගාමී සංගීතඥයෝ සුනිල්සාන්තයන් මේක දැනගත්ත ප්‍රධානතම කඳවුරේ සංගීතඥයෙක්. ඒ කියන්නේ මේ ස්වර සංගතියින් ස්වර එකතු වුණාම පස්සේ හින්දුස්ථානි ඉන්දියානු සංගීතය කියන්නේ තනි ස්වර. ඒ කියන්නේ වියුක්ත ස්වරයන්. ඒ ඒ ස්වර එකකට පසුව එකක් තියෙනවා. නමුත් මේ සොර එකිනෙකට සමාන්තරව පවතිනවා කියන සංකල්පයක් කරනවා. ඒක ටිකක් දියුණු තන, සෑහෙන දියුණු තන. ඒකේම දවසයන් එහෙම ඉන්න එක. ටිකක් එච්චරම නූතනක් නෑ. ඒක තමයි අවුරුදු 1600 ගණන් වල වගේ ආපු ක්‍රමවේදයක්. දැන් මේ එකිනෙකට ගැළපෙන සොර පද්ධතියන් කීපයක්, සංගතියන් කීපයක්. දැන් මේ මම කිව්ව එක. දැන් මේක තමයි මම කිව්ව D minor chord එක. දැන් මේක ගැහුවෙන් පස්සේ ඒක සංගීත භාණ්ඩ යනුවත් තමයි පියානෝ එකකින් D minor එකක් ගහන එකයි. ගිටාරකින් දෙකක්. නමුත් සමස්ත භාවය යම් මෙලැන්කෝලික නැත්නම් අඳුරුමය හැඟීමක් දනවා. දැන් මේකත් එක්ක යන අනිකුත් ස්වර පද්ධතියන් දෙක තමයි මේක තමයි මේ මේ සංගති අනුක්‍රමය එකකට පසු එකක් පවතින අනුක්‍රමය අන්තරයන්. දැන් මේ ගීතයේ අන්තර්වාදනයන් බොහෝ විට රඳාපවතින මෙන්න මේ චලිතය මත. මේක නොදැනුවත්වම අපි මේ චලිතයට අනුගත වීමක්. මේ චලිතයට අපි රංගනිකමට හිතන්න ලෝකේ වඩාත්ම ජනප්‍රිය වෙච්ච ගීත අපි ගත්තොත් Dire Straits ඒ ඔක්කොම අර චලිතයමයි. බොහෝ ගීත තියෙනවා මෙන්න මේ චලිතය විසින් අප අවිඥානිකව ඒ සංගීතයට නතු කරගනු ලබනවා. මේක ඉවෙන් දැනගත්තු සංගීතඥයෙක් සහ සංගීතමය වශයෙන් දැනගත්තු සංගීතඥයෙක් හැටියට තමයි මා සැලකන්නේ. සරත් රසනායක සූරිය සහ සුනිල්සාන්තය. සුනිල්සාන්තත් මේක දැනගෙන හිටියා. ඔහුගේ ගීත බොහෝ විට මේජර් කෝඩ්ස් වල යනවා. දා ප්‍රමෝදයක් ජානය කරන මේජර් කෝඩ් එක. සුවඳ රෝස මල් මිල ඒක ඉතාම ප්‍රමෝදයක් ජනන එක. මේක අඳුරනවා. මේ දෙකටම අපි ආසක් වෙනවා. මෙන්න මේක තමයි සංගීතඥයෙකු දැනගන්න විද්‍යාව. ඒක උගන්වන්න බෑ. ඒක තියරි වලින් ඉගෙන ගන්න බෑ හැබැයි. ඉතින් මම හිතනවා මේ තනු දැන් මාමත් ගායනා කරන නියමිත තනුව. තව ගීත දෙකක් තියෙනවා. ඒ දෙකම පදනම් වෙන රංග මෙන්න මේ අනුක්‍රමික චලිතයේ මත මේ සොර චලිතයේ මත. ඉතින් දැන් මේ රහස මේ රහස තිබුණේ නෑ හින්දුස්ථානි මුල් කඳුරේ ගීතවල. මොකද ඒවා තිබුණේ තනු හැටියට. ඒ තනු වියුක්ත දෑ මේ මේ සංගීත ආස්තරයත් එක්ක නැත්නම් බන්දු සහෝදරයා කියන වගේ සංගීත සැරසිල්ලත් එක්ක මේවා තිබුණේ නැහැ. දැන් මේකට තව සංගීත සැරසිල්ලකුත් එකතු වුණා තව වයලින, තව බටනලා ආදී මේක වටේ එතිලා මේක කැටුව යද්දී කතරම් පහසුවෙන් අපි ඒකත් එක්ක යනවාද? ඉතින් මෙන්න මේක තමයි මේක ඉතින් විද්‍යාත්මක ලෙස පැහැදිලි කරනවා. නමුත් මම අර ශබ්ද ගෝචර ලෙස එක පැහැදිලි කළේ සරල ලෙස. මෙන්න මේක තමයි මේ සූත්‍රය. අපි මියුරු කල්පනා ගයාම ඔතන මියුරු කල්පනා ගීතෙත් ඒ සූත්‍රයම තියෙනවා. ඒක මොකද්ද කියන්නේ? ඩීමයින්. මමත් හිතා කැමති ස්වර සංගතියක් ඩීමයින්. මෙත සදල් වුණා අමයුරු රස අස කැන්නේ කළ සැවුණා නුපුරුදු ගිනි රහසක් නැ සිතක් මැලැවුණා නියුරු කල්පනා ගිර මත වැලී අවුරකි මහ සමුදුර දියරැල්වකි හිම ගිර මත වැලී අවුරකි මහ සමුදුර දියරැල්වකි කටු අකුලින් මල් පුබුදමි ඔබ සැනසේනම් මියුරු කල්පනා වෙතට දැල්ුණා අමයුරු රස හස කැන්වැද හිතක් හිනැවුණා වරක නැවුණා වරක රැවුණා ना අමුණමි දිනිසුරුගෙන් සීතල දෙමි කඩු කුඩු මත සැතපෙන්නේවි ඔබ සැනසෙනම් මියුරු කල්පනා නිතක දැල්ුණා එක නැලෑමුණා වර කළා තැබුණා නුපුරුදු විලි ගාසක් නැද සිතක් නැලෑමුණා මියුරු කල්පනා බොහොම ස්තුතියි අධික ගුරුගේ බදුල්නාන කරවස මහත්මයා සරදසනායක මහතා සංගීත නිර්මාණය කළ ගායක ගායිකාවන්ගේ පරාසය ගත්තා. දැන් ඇතැම් සිනමා සංගීතය ගත්තම ඇතැම් කලාපයන් වල සීමා වෙනවා. කණ්ඩායම් වල සීමා වෙනවා. හැබැයි සරද්දසනායකයන්ගේ ඒ නිර්මාණ සමාජය ඉතා පොළොල්. මේක කොහොමද ඇත්තම ඔහු ගොඩනගාගත්තේ? ඔබ දකින විදිහට කොහොමද මේ තරම් පිරිසක් අත්පත් කරගත්තේ ඔහුගේ තම නිර්මාණයන් ගැයීම සඳහා? බොහෝ විටදී චිත්‍රපටි වලදී විවිධ හඬවල් ඔහුට අවශ්‍ය වෙනවා. එතකොට ඔහුගේ රුචි අරුචිකම් වලට වැඩිය ඒකට අදාළ ගායකයා හෝ ගායිකාව තීරණය කරනවා කවුරුත් එකතු වෙලා ප්‍රස්තුතය අනුව. එතකොට මේ විවිධත්වය ඔහුට ලැබෙන්නේ ඔහු ගොඩක් චිත්‍රපටි සෑහෙන චිත්‍රපටි ඔහුට ලැබෙනකොට ඒ විවිධත්වය ඔහුට ලැබෙනවා. අනිත් පැත්තෙන් මම දකිනවා මෙහෙම දැන් නන්දා මාලිනී වගේ ගායිකාවක් විතරක් ගත්තොත් දැන් මට මතක හැටියට මේක හරි සංසාර සාගරේ ජීවිතයේ යාත්‍රාව ඔබ සොයා පදවන්නේ මේ කියන ගීතය. දැන් මේක නන්දා මාලිනීට හදන සරත් දසනායක 88 බිහිසුණු යුගයේ මේ රටේ අපිට හිතකින් හිතාගන්න බැරි තනුවක් හදනවා. ඒ තමයි යදමින් බඳ විලංගුලා මගේ පුතා රැගෙන යන කියන පවණේ. ඔව් දැන් ඒක දැන් ඔහුට තිබුණා ඒ කියන්නේ ඒක පෝස්ටරයක් වගේම ඒ තනුව හදන්නේ. ඒ කියන්නේ ඒකේ පෝස්ටර ලක්ෂණ තියෙන්නේ. ඒ කියන්නේ කකා බිබි නටන අතර අමන යහළු යෙහෙලියන් පන්දු කෙලින අතර ඉහළ පාසල් වල අමනයන් රටගෙන ගන්නා බවතුතු මගේ එකම පුතණුවන් එගිනි නිවන මග සෙවීම වරදක්දයි මට කියන්නේ. ඒකට ගිනි ගන්නා රටක කෙලින මේ හරකුන් වැනි පුතුන් කුමටද මට මහ විරුවෙකු හිරගේ මල මගේ පුතුන්. කෝටි ගණන් බිහි වේවා මගේ පුතු වෙනි තව පුතුන් කිරිමව් ලෙස ළඟින් නම් එවන් පුතුන් මැද උතුම් කාරණය නීතිය සහ විහිසුරා වරදක් දැයි මට කියන් යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන් ඉඳි කටු ඇන හැඟිලි තලා දෙතිස් වදය පහුණුවන් අලුත් ලොවක් ගැන සිටීම දඬුවම් දෙන වරදනම් කුමට ඉරට අධිකරණය නීතිය සහ විනය යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන් ඉඳි කටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන් අලුත් ලොවක් ගැන සිටීම දඬුවම් දෙන වරදනම් උමට ඉරට අධිකරණය නීතිය සහ විනිසුරන් එතකොට මේ පදමාලාව වෙන කෙනෙකුට ලැබුණා නම් කවදාකවත් මේ තනුව ලැබෙන්නේ නැහැ. ඔහු අර මගේ සාහිත්‍යක ප්‍රඥාව කොච්චර දැඩිව ඔහුට තියෙනවද කියනවනම් ඊටාම මේ ඉතින් අධිකලා රංග හදන්න ඇති මේ නැලවිලි ගීතකින් තමයි මේ පාපහර ඔහු දෙන්නේ මේ පවතින අධර්මිෂ්ඨ සමාජයට. ඉතින් මේක මම හිතන්නේ හරි අමාරු දෙයක්. ඒ කියන්නේ තන්නේ කර නැලවිලි ආර ගීත වලින් ගත්තු සියලුම අපේ නැලවිලි ගී ආර ਉਹ පාවිච්චි කරනවා අති කරකශ වචන වලට. ඉතින් මෙතන නෙවෙයි රමණීයත්වය අපි දකින්නේ සංගීතඥයෙක්. ඒ කියන්නේ ඒ රමණීය බව ඔහුට කටෝර සංගීතයක් මේකට දැම්මනම් මම හිතන්නේ මේ ගීතය මේ තරම් අපිට දැනෙන්නේ නැහැ. නමුත් ඒක අපිට නොදෙනි. අර අලුයට ගිනි වගේ තියාගන්න තරම් ඔහුගේ දැනුම පුළුල්. ඒකයි සංසාර සාගරේ ගීතේ ඒ ගායකයාටම අනේ අපි කවදාක ඇවිදිමුද ඒ සඳේ ඒ පවන ප්‍රසංගෙටම ඔහු හදනවා. ඒතර මේ රාජ්‍ය විරෝධී විප්ලවකාරී තරුණයන්ගේ හඬ ඔය ගීත විතර නෙවෙයි පවන ප්‍රසංගේ ගීත 8ක් විතර ඔහු සතුව තියෙනවා. ඒ වයිදී එක එක ප්‍රස්තුත වලට ඔහු හැඩ ගැහෙන විදිය. ඉතින් ඒකෙදී ඒ විදිහට ඉන්න ඔහු අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ නව රැල්ලේ ජනප්‍රිය හින්දි සිනමාව ගන්න උනහම ඔහුට කිසිසේත්ම ඔහු ඒ චරිතෙන වෙන ආත්මයක් ඔහුට තියෙන්නේ. ඉතින් ඒකෙන්ද මම හිතන්නේ ඔහුගේ මේකට ලොල්ලුණා එකල කැසට් මේ වලට ගීත ගායන අය. ඒතකොට සරල ගී වැඩසටහනක් යනකොට සරත් දසනායකයන් මේ කොරඩෝවල අනිවාර්යෙන්ම ඉන්නවා. එහෙනම් එක තනුවකට හරි ඔහු මේ ගුවන් විදුලියට එන්න තරම් නිහතමානී පුද්ගලයෙක්. අපි දැකලා තියෙනවා ඔහු එවැනි ඒ කියන්නේ නවරැල්ලේ ගායකයන්ගේ තනුවක් හදලා දෙනවනම් ඔහු එනවා. මම දැකලා තියෙනවා ආනන්ද ගමගේ වගේ පසු කාලයක සංගීතඥයන් එක්ක ඔහු මැදිරිය ඉඳලා තියෙනවා තවත් තනුවක් ඒ ශිල්පියාට හදන්න. ඉතින් මේ ජනප්‍රියත්වය ඔහු කර ආවේ ඔහුගේ විවිධ තනු හැදීම සහ ඔහුගේ වර්ණ විශාල ගානක් තියෙන නිසා තනුවල. මම එතනට එන්නේ දැන් අපි ඊළඟට ඉදිරිපත් කරන ගීත ඛණ්ඩ කිහිපයක් අපි ඉදිරිපත් කරන තමයි ළමාගේ. දැන් අද කාලේ ළමාගේ නෑනේ. තිබ්බත් ඒවා ගෑන්නේ නැද්ද ළමයි ගානක් ගන්නත් වෙන දේවල් සංකීර්ණයි. දැන් එවක ඔබට හොඳ ළමාගේ මට මතකයි අර මෝඩ මතුරුව කියන එකට කුරුම් බැට්ටි මැසි මම හිතන්නේ. දැන් මේ වෙයි බලන්නේ මේ මෝඩ මතුරුව කියන ගීතේ හරිම hina යනවා මේ ඒ කියන විදිය මෝඩ මතුරුව කියන විදිය ඇත්තටම අපි හොයන්න පෙළඹෙනවා මේ කවුද හැදුවේ කියලා. ප්‍රේවකටය ජනප්‍රිය අදටත් ළමාගී කියලා වාදනය කරන්න තියෙන අපිට මේ ගීත ප්‍රමාණය පමණයි. අපි දැන් ආරාධනා කරන්නේ චාමර හපන්ගම හපන් ළමාගී කණ්ඩායමේ විශ්මිතරෝෂා සතීෂා බාත් සමග නයන සුදීප්ත දරුවන්ට මේ සරදස නායකයන් නිමව ළමා ගීත අතරින් කීපයක් ඔබට එක් කරන්නට. Thank you. අප නැලිතේ ස්තුතියි විශ්මිත අරෝෂා සත්‍යශා භාත් සමග නයන සුදීප්ත චාමර හපන්කම තමයි හපන්ගේ කණ්ඩායමේ නිර්මාණයන් එකතු වෙගෙන ආවේ. නදීක සෝද. ඇත්තටම මටත් මතකයි කුඩා කාලේදී සාමාන්‍යයෙන් තුනේ පන්තියේ දුවක තමයි මේ ගීත අපි ඉස්සෙල්ලා මහානට පටන් ගත්තේ. හඳමාමා වැඩසටහනේ. ගුවන්විදුලි සංස්ථාවේ. එතකොට ගුවන්විදුලි විතරයි තිබුණේ ඇත්තටම. ආ වෙන මොකුත් මාධ්‍යයක් රූපවාහිනියවත් තිබුණේ නැහැ. මම කියන්නේ මම කලින් මතු කළ තර්කය. ඒ කියන්නේ සරත් දසනායකයන් ඔහුගේ තනු කෙරෙහි භාවිතා කළ ස්වර සංගතියේ ගත්තොත් මම හිතනවා දැන් කලින් ගායනා කළ ගීතද්දත් එතුමා නිර්මාණය කළේ එකක් නේ. ඒකෙත් බලන්න දැන් ඒකේ තියෙන වෙනස ආත්පසින්ම වෙනස්. සාමාන්‍යයෙන් මෑත කාලීනව ළමා ගීතවලට පාදකව කරගත්තේ ළඟ මයිනර් කෝඩ්ස්. ඒක හරිම දුක හිතෙනවා මේ ළමා ගීත උද්‍යෝගයක් නේද? මම කෙලිගී වගේක් මම අහලා දෙනවා. ඉතින් ඔක්කොම නමුත් බලන්න මේ මේකේ තියෙන ප්‍රමෝදය. මේක ඔහු ඉතා සංවේදී ලෙස ඉතා දැනුමකින් මේට අදාළ සොර සංගතින් භාවිතා කළා. දැන් මේ ගීතයේ තියෙන උත්සවාකාරී භාවය කෙලිගීයකාවතින් එහෙම මයිනර් කෝඩ් එකකට අදාළ සොර ටිකක් මම හිතනවා ඒක එච්චර යන්නේ නැහැ. නමුත් මේ තියෙන ප්‍රමෝදය ජනනය කරන්නට ඔහු භාවිතා කළේ මේ මේජර් කෝඩ්ස්. මම ගොඩාක් කාලෙත් මම ඒක එහෙම නැත්නම් මේ මෑතකදීත් මම කල්පනා කළ දෙයක් ඇයි මේ ළමා ගීතවල මයිනර් කෝඩ්ස් දෙන්නේ ඒ වර්ණය හරි අඳුරු වර්ණයක්. මේ ගීත ගත්තොත් ඒක හරි ප්‍රමෝදයක් සහිතයි. ඒක ඊටම මේ දැනුමකින් يعني සංගීත සංඥාවන් ගැන අදහසක් ඇතුව සංඥාර්ථ වේද සංගීත සංඥාවන් ගැන අදහසක් ඇතුව නිර්මාණය කළ සංගීතඥයෙක් හැබැයි ඔහු දැනුමට එහා ගියපු සංවේදනාවක් ඔහු තුල තිබුණයි කියන එක මේ දැනීමක් දැනුමට එහා ගිය දැනීමක් ඔහු තුල තිබුණයි කියන එක ඔප්පු කරන්නට සමත් වෙනවා. يعني ඔහු යම් නිර්මාණයකට දායක වුණේ ඒ සඳහා ඒ බරතැබීම ඔහු කරලා දෙනවා ළමා ගීත. කෙනෙකුට කියන්න බුල ළමා ගීතනේ. කියලා බෑ එහෙම නෑ. ඒ උත්තේජය, ඒ උපාශය අතර මට ළමා ගීතයක් නිර්මාණය කරන්න ආසාවක් ආවා මේ ගීත ඇහුවෙන් පස්සේ. මැදිරි සහය අතුලසිරි සබුතන්ත්‍රේ චන්දසේ වික්‍රමසිංහ, හේම චන්දසිරි, කාර්මික දහරේ කුමාර ලියනගේ අද නාද සංකලනය, හඬපාලනය ආනන්ද පද්මසිරි සමග ටියරින් ජෑන්ස්. සම්බන්ධීකරණ කළ සිංහල සේවා අධ්‍යක්ෂ භාතිය ජයතිලක, නිෂ්පාදනය කළේ මාරිස්ටලා ප්‍රනාන්දු. අපේ වාදක මණ්ඩලය මම ඔබට හඳුනා දෙන්නම්. වයලින් වාදනය අජිත් අලවත්තේගොඩ දර්ශ රත්නායක ෂෙල්ටන් විජේසේකර රෝහණ ධර්මකීර්ති බර්ණලා වාදනය උපතිස්ස පෙරේරා සිතාර් වාදනය සිතත් සෝමසුන්දර කීබෝඩ් හසන්ත ජයලාල් සමග චාමර හපන්ගම බේස් ගිටාර් සසන්ත මధుරක් පෙරම ලීඩ් ගිටාර් සිතත් දිලරුක්ෂ තාල වාද්‍ය විදිත රණවීර සිසිර ධර්මරත්න සමග ලසන්ත සංජීව අද පාදක මණ්ඩල මෙහෙුවේ විශාරද රෝහණ ධර්මකීර්ති SLT PO TV කණ්ඩායමට බොහොම ස්තුතියි ඉදිරියේදී මේ දකින්නත් හැකියාව ලැබෙනවා. SLT PO TV ප්‍රධාන විධාන නිලධාරියා ජන්ත සෙනෙරත් මහතා ඇතුළු SLT PO TV හැමදෙනාටම ස්තුතියි. සිංහල ස්වදේශීය සේවයෙන් සෙනසුරාදා උදේ 10ට 91.7 91.9 ඔස්සේ අහන්න පුළුවන් ස්වදේශීය රටා හැම සත්‍යන්තයකම මම හිමානන්ද රාජපක්ෂ